අනුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධාලෝක මාවතී ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත් වූ වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි ඉන්නත්නි දැන් අපි තයෝ ධම්ම සූත්‍රය අවිලා තිනවා සෑහෙන දුරක් අපි ගිය පාර අවසාන වශයෙන් කතා කළේ අයෝනිසෝ මනසිකාරයත් වැරදි මාර්ගයේ ගමන් කිරීමත් චිත්තයාගේ ලීනත්වයක් කියන එකයි. මේ අපි පෙන්වන්නේ මොකද්ද? අපේ ජීවිතේ අපට කරදර දෙන ආකාරයෙන් සකස් වීම. පීඩාවන්ට අපේ ජීවිතයේපත් වීමට තීන තීන හුරුකාරකම් ජීවිතය ඇතුලේ පවතින හුරුකාරකම් නිසා අපේ ජීවිතේ දුකට වැටෙන හැටි පෙන්න. ඒකට මේක ආරම්භ කළේ ජාති ජරා මරණ කියලයි. ඒ ජාති ජරා මරණ කිව්වේ ජීවිතයගේ පැවැත්මේ ස්වභාවය. අත්‍යක ක්‍රියා කරන හැටි. හැම වෙලේම ජීවිතේ උපදිනව පවතිනව නැති. ඒක ඉතින් ගංගාවකට උපමා කළා බුදුහාමුදුරු හැම එකම ගලාගෙන යන ස්වභාවයක් එක්ක පවතින පැවැත්මක් කියලා බුදුහාමුදුරු පෙන්වන්නේ මේක ජීවිතේ පමණක් නෙමෙයි මේ ලෝක ධාතුවේ හැම වස්තුවක්ම ওই නීති යටතේ පවතින. දැන් ගහකත් හැම වෙලේම උපදිනෝ එහි తত্ত্বය නැති වෙලා පැවතිලා නැති වෙනවා. නමුත් ඊට වඩා ලොකු తত্ত্বයක් ඒකේ උපත් උපදවලයි අර කොටස නැති වෙන්නේ. ඒ ජීවිතවලත් එහෙමයි ආනිත් වස්තුවලත් එහෙමයි. එතකොට ඒ ක්‍රියාකාරීත්වය අපරි ජීවිතවලට වැඩෙන ලැබෙනවා අපට දැනීම තියෙන නිසා. ජීවිතයට ලැබෙන පීඩන සංවිධාන වීම තමයි ස්වභාවයෙන් ජීවිතයකට හිමි වෙලා තියෙන්නේ. ඒ සංවිධාන වීම කෙරෙන හැටි බුදුහාමුදුරුව පෙන්නනවා මේ තයෝ ධම්ම සූත්‍රය තුලින් ඒ පෙන්වන්නේ ඒ මිදෙන්න මාර්ගය හදා ගැනීමට අපට මඟ සලසා දීමකුයි. ඒ කෙරෙන පැත්ත පෙන්වුවාම ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත අපට පුළුවන් හදා ගන්න. එතකොට මේ ක්‍රමය හැර මේක හැර විනයකට අවශ්‍ය කිසිවක් නැහැ. ජීවිතයකට අවශ්‍ය ප්‍රධානම කරුණ ජීවිතේ පාවිච්චි කරන්න තියෙන්න ඕන පීඩාවලින් තොරව. ඉතින් දැන් මේ පෙන්වන්නේ පීඩා එක්ක ජීවිතේ මිශ්‍ර වෙන හැටි. ඒකට දැන් අපි ජාති දරා මරණයවල ඒ දුක් සංවිධාන වීම රාග ద్వේෂ මෝහ නිසා වෙන වැඩක් කියලා කිව්වා. ඒතකොට රාග ద్వේෂ මෝහ කියලා කිව්වේ ජීවිතය ඇතුලේ පවතින ශක්ති ක්‍රියාකාරීත්වයක විවිධත්වයක් මේ පෙන්වුවේ හැම වෙලේම කාමය වැඩ ඒ කාමය දුක් දෙනව තත්වයට නග්ගනව ද්වේෂයද ඒක කෙරෙන්නේ අපේ නොදන්නාකම ඔන්න ඕකට රාග ද්වේෂ මෝහ කිව්වා ඒක අපි සාමාන්‍ය මතක් කිරීමක් කියගලේ ඊළඟට ඒ රාගද්වේෂ මෝහ නැතිකරන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ අනර්ථකාරී සිද්ධීන් ජීවිතෙන් අයින් වෙන්න ඕන කිව්වා. ඒකට සක්කාය කියලා කිව්ව එක අපි ගිය පාර විස්තර කළා. ඒ ස්වකීය කෘත්‍යයන් ඒ ඒ වස්තුවට ඒ ශක්තියට අයිති කෘත්‍යයන් ජීවිතය ඇතුලේ ප්‍රධාන ශක්ති පහක් තියෙන බව කිව්වා. ඒ කාම පහක් හැටියෙන් ඒක නම් කරනවා. රූප කාම, ශබ්ද කාම, ගන්ධ, රස, පොට්ටබ්බ කාම කියන. ඒකට මේ කියන මේ කොටස් ඒක ශක්ති සමහර වෙලාවට ද්‍රව්‍ය කොටස් ඒ ඒවට අයිති කෘත්‍යයන් කරලයි අර කියන ජාති ජරා මරණ කියන. ඒ සංවිධානය මතු කරා. ඒකට ඒක අපි කරන එකක් නෙවෙයි. ඒක ශක්තියක් විසින් කරන එක. ඒ ශක්තියේ නියම தත්ත්වය වටහා ගන්නා තුරු ඒ ස්වකීය කෘත්‍යං දැන් මේ ආවල් එක නිසායි මේක උනේ මේක නිසායි මේක උනේ මේක නිසායි කියලා ඒවා දැනගන්නා තුරු අර කියන අයිතිවාසිකම ලබන්න බෑ කියනවා ඒකට කියනවා නොදැනීමට කියනවා සක්කාය දිට්ඨිය කියලා වැරදි වැරදි වැටහීම ඒ ස්වකීය කෘත්‍යම් පිළිබඳව වැරදි වැටේ. එතකොට ඒ වැරදි වැටහීම එක්ක තමාගේ ජීවිතය පවතිනකොට එයාගෙන් කෙරෙන තව මෝඩකම් දෙකක් පෙන්වනවා. මොකද්ද? පිචිකට වියාට විශ්වාස නැහැ ජීවිතේ පාවිච්චි කළාට ඒක සපවත් පාවිච්චි වෙනවා වෙයිද? මොකක් වේවිද දන්නේ නැහැ. පාවිච්චි කරනවා. පාවිච්චි කළා ඉවර වෙලයි එයා ඒකේ හරි වැඩේනේ උනේ දුකට වැටුණානේ. ඒකෙනුත් උනේ මහා කරදරයක්. ඒකෙනුත් උනේ කරදර. මේ ඔක්කොන්ටම එයා ඉදිරිපත් වෙලා තියෙන්නේ කිසි කරදරයක් නැතුව. සපවින්දින්න. නමුත් වැටුණාට පස්සේ කාරණේට එළඹුණාට පස්සේ අර විදිහට වෙලා. ඒ නිසා අපි හැම එකකටම අර සක්කාය පිළිබඳව නොදන්නාකම නිසා සැකයෙන් හැම වෙලේම අපේ ජීවිතය පාවිච්චි කරනවා. ඒක නිසා ඒ සැකය උඩ අපි බාහිරෙන් උදව් ප්‍රාර්ථනා කරනවා කිව්වා. ප්‍රාර්ථනා කරනවා ඒ දුක නිවා ගන්න. ඒ අපේ අනර්ථකාරී අයිතිවාසිකම් නිවා ගන්න බාහිර උදව් බලාපොරොත්තු වෙන. ශීලබ්බත පරාමාස කිව්වේ. අපි නානා හැඩ ගන්නවා. නානා හික්මීම් කරනවා. මොකද? අර අපේ ලවන්නේ. මොකද ඒකෙන් බෑ. අර මූලික සිද්ධිය ගැන දැනගන්න ඕනේ කිව්වා බුදුහාමුදුරු පෙන්නන එකයි. ඒ කෘත්‍යයන් ඒ දුක් ලැබෙන විදිහට කෙරෙන්නේ කොහොමද? අර කාමයේ වැඩිකම නිසා. ඒක දන්නේ නැහැ. ඒක ඔහේ ස්වභාවයෙන් වැඩ කරන ඕන ඕන ගණන් වලට. නමුත් වෙන වෙන හැඩ අපි ගන්නවා මෙහෙම හිටියොත් සැප ලැබෙයි. අර එහෙම හිටියොත් සැප ලැබෙයි. අරව කළොත් සැප ලැබෙයි. ආදී වශයෙන් අර සීලබ්බත පරාමාස කියන න්‍යාය අටතට වැටලා අපි වැඩ කරනවා. ඕක කඩන තුරු රාග ద్వේෂ මොහ කැඩෙන්නේ නැහැ කිව්වා. ඊළඟට ඕක කඩන්න තමයි අර ගියපාර අපි විස්තර කළේ යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය කිව්වේ මොකද්ද? අර යම් සිද්ධියක් වුණාම ඒ සිද්ධියේ මූල ක්‍රියාකාරීත්වය කොයි විදිහටද ඒක කෙරුණේ? ඒක දැනගන්නා තුරු මේ සිද්ධියේ ප්‍රතිඵලය අපට ඕන විදිහට හරවන්න බෑ. අර ඒකට යාබදව වැඩ කරනවා අර සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ සක්කාය දිට්ඨිය හරියට ගණ්ඩ නම් යෝනිසෝ මනසිකාරය වැඩ කරන්න. යෝනිසෝ මනසිකාරය කියන්නේ දැන් ඔන්න අපිට ඒකට හිදසුණක් අපි එතන ඉඳලා අල්ලයමු. හිදසුණක් වශයෙන් ගන්නවා අර අර දැනත්තා දැක්කහම මට ආසාවක් උපන්නේ මොකද? මම ඒ ආසාවෙන් පෙළෙනවා නේද? මට ජීවිතයේ සම්බන්ධකම් බලාපොරොත්තු වෙනවා නේද කියලා අපි අර දර්ශනයක් වැඩිච්ච වෙලාවෙ ඉඳලා හිතේ කැක්කමක් උපදිනවා ඒකට අපි ඉතින් කියනවා කාමයේ රාගයේ නොයෙක් කියව නම් කියනවා නමුත් අර දර්ශනේ වැඩිච්ච හැටියේ ඒ දර්ශනේ ආශ්‍රය කරගෙන අපි සිටිවිලි වැඩ කරනවා දුකකින් රිදෙනවා. දැන් මේ සිතවිල්ල දුකයි. ඉස්සෙල්ලා නොඑක් නොඑක් දේවල් දිහා බැලුවා. එහෙම දුකක් නැහැ ඉතින් බලලා අයින් වුණා. මේක මේක දිහා බලු වෙලා ඉඳලා හිතේ කැක්කුමක් පේනවා. ඒ කැක්කුම විසින් තමන් ඒ කැක්කුමෙන් තමා හිතන්නේ ඒ වස්තුව තමා අයිති කරගත්තොත් මේ කැක්කුම නැති වෙයි. එතකොට ඒ වස්තුව අයිති කරගන්නයි මේ හැඟීම එන්න මොකද්ද හේතුව? Tamange ළඟ ඒ දර්ශනේ, ඒ හැඩේ, ඒ පාට, ඒ උස, ඒ විලාසය එක්ක තදින් වේගවත් බැඳීමෙන් යුක්තව පවතින ශක්තියක් මේ ජීවිතය ඇතුලේ තියෙනවා. ඒ තමා කරපු එකක් නෙවෙයි. නැත්තම් ලෝකේ ඒ විදියේ වස්තාව ගොඩාක් දකින්න ඇති. ඇයි අර වස්තුවට විතරක් මේ විදිහේ කැක්කුමක් උපන්නේ අනේ මට නම් නැතුව ඉඳලා ඕනේ අර වගේ නොඑක් ඒවා කියනවා ඔය ඔය විලාපේ මොකක් නිසා ආපු එකක්ද අර ඇතුලේ තියෙනවා ඒ හැඩේ ඒ වර්ණේ ඒ ප්‍රමාණයේ විලාසයේ එක්ක සම්බන්ධකම් කියන්නේ ක්‍රියාකාරී වේගවත්ව බැඳීමකින් යුක්තව ක්‍රියා කරන වේගයක් කාම ශක්තියක් ඒකට කියන්නේ කාන්දම කියන්නේ කාමය. එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කාම වර්ග පහයි. ඒතර ඒ වස්තුවේ තියෙන රූපයක් ඒ වස්තුවේ තියෙන ශබ්ද ගන්ධ රස ස්පර්ශ ওই පහ එක්ක වැඩ කරන කාම කාම්දාන ශක්තිය මෙතන තිබිලා තියෙනවා. ඒක හමු වෙච්ච හැටි අන්න වැඩ කරන්න පටන් ඒ වැඩ කරනකොට දැන් මෙයා කියන්නේ මට ඕන කියලා. ඒ මොකද? අර රාගය ලෝභයට හැදිලා. ඒක තවත් හත් කළා. ඊළඟට ද්වේෂයට හැදිලා තමයි අර බොහොම අමාරුවෙන් පීඩාන්නේ. එතකොට ඒක තමයි එයා දැනගන්න ඕන යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ මගේ ළඟ එවැනි වස්තුවක් දුටු හැටියේ දුක් දෙන්න ශක්තියක් මං හදලා තියෙනවා. ඒකට කියන්නේ අපරාපරි අකුසල කර්ම. ඉඳ ලැබිච්ච තන දුක් දෙනවා. ඒතකොට දැන් මේ වස්තුව හමු වෙච්ච වෙලේ ඉඳලා මෙයා දුක් විඳිනවා. ඒ වස්තුව දන්නේත් නෑ ඒ සප්‍රාණික ජීවිතයක්. නමුත් එයා දන්නේ නෑ ඒ වස්තුව දන්නේ නෑ අර පුජ්‍යලයට මොන වුණාද කියලා. විනය අවුලුව කසනවා වටිපිට බලනවා නානා විලාස දුක් විලාස ඉදිරිපත් කරනවා. ඒ මොකක්ද? අපිට කාසු කරපු ශක්තියක් ක්‍රියා කරවීමට උවමනා කරන නිමිත්ත හම්බෙලා. ඒ නිමිත්ත ඔය විදිහේ වර්ණයක ක්‍රියා කරපු කාන්දමත් ගන්ධ රස ස්පර්ශ ශබ්ද කියන ඒවා එක කරපු ඒ ශක්තිත් ඒ කාමත් මෙයා වර්ධනය කරලා තින අපිට. ඒවා කර්ම ඵලයේ වශයෙන් මෙයා ජීවිතය ඇතුළේ තිබුණා. එතකොට දැන් ඒ පුජ්‍යලයා තාරක හමුණා වස්සේ මේ සියලු වැඩක් කරලා මේ කොහෙද යන මේ වස්තුවක් එක්කම දැන් හිත වේගවත් වෙලා. ඒකට ඒ පුජ්‍යලයා මේ කාරණේ මේ ආකාරයේ මේ විස්තර කරපු ආකාරයෙන් දැනගත්තොත් අන්න එකට කියනවා යෝනිසෝ මනසික. කියන්නේ ඒ වින්දනයේ උපන් තැන හා එහිමින්ම උපන් තැනත් උපදිච්ච මූලික ආකාරයත් එහි ක්‍රියාකාරීත්වයේ තියෙන මිම්ම ප්‍රමාණය ඒක දුක් සහිතයි පීඩා සහිතයි දැනගන්නේ කයි යෝනිසෝචිත එතකොට ඊ පුජ්‍යලයා ඒක දැනගත්ත හැටි අර කිව් සක්කාය දිට්ඨිය කලින් කිව් සක්කාය දිට්ඨියේ ස්වરૂපය මෙයා පිළි අරගෙන තිනවා දැන් ඒක ශක්තියක් විසින් කරන එකක් මම කරන එකක් ඒක අනර්ථකාරී ශක්තියක් මට තියෙන්න ඕන මේ ලෝක ධාතුවේ හැම එකක්ම නිදහස බලන්න කිසි කැක්කමක් නැතුව අහන්න පුළුවන්කම ආග්‍රහණය කරන්න රස විඳින්න ස්පර්ශ කරන්න පුළුවන්කම නමුත් ඒ හැම දෙයකින්ම මම විඳින දුක් ඇයි ඒ දුක් දෙන මට්ටමට මගේ රත් වීම ජීවිත රත් වීම නැත්තම් සිතවිල්ලේ රත් වීම වැඩි කරන ශක්තියක් මම එකාසු කළා තැම්පත් කළා ඕකයි මං කර්මේ කර්ම විපාකය කියන්නේ ඕකටයි දැන් මං මේ කර්ම විපාකේ විඳිනවා මොකද දැන් මං කර්මය කෙරෙනවා නැවත මගේ කර්මය නැවත નિરાයාසයෙන් කෙරෙනවා ඒක අර කාන්දම වැඩ කරනවා. එතකොට ඒ කර්මය නවත්තන්නේ කොහොමද? ඒ කර්මය නවත්තන්නේ ඒකේ ආදීනව සලකලා ඒකේ විරුද්ධ පැත්ත. තමා හිතපු ධර්මයට කර්මයේ පළල් වීම, වේගවත් කිරීම, සිදුවීම නවතින. නැත්තම් ඒකට අවනත වෙන්න සිද්ධ වෙනවා මෙයාට. අවනත වුණාම ඒ දුක් දුක් කරදර කම්කටොළු ඉතින් බොහෝම ලොකු විශාල අන්දමින් විශාල පරිමාණයෙන් වැඩි වෙන. ඒක ඉතින් යා ඒක ඒකෙන් ලැබෙන ඔක්කොම විඳින්න ඕන. ඒකට ඒ ගිහපාර කිව් කතන්දරේ තරහ කොට. හැම වෙලාවෙම ඒ ශක්තිය තියෙන තුරු මේ වේදනාව එනවාමයි. එතකොට පොඩ්ඩක්. ඊළඟට මෙයා කරන්නේ ඒ වේදනාව ආපු වෙලාවට ඒ වේදනාව කෙරෙහි විරුද්ධ පටහැනි වේගයක් ඒක වර්ධනය වෙන්න ඉඩ නොදී වචන වලටයි ක්‍රියාවලටයි ඒක සම්බන්ධ වෙන්න ඉඩ නොදී පාලනය කළොත් ඒක මතුවට වර්ධනය වීම අඩු වෙනවා. පුළුල් වීම නවත්තන්න පුළුවන්. එහෙම නැවැත්වීම නිසා ඒකේ වර්ධනය වීම අඩු වෙලා අඩු වෙලා කාලෙකට සම්පූර්ණව නවත්තන්න. නැවතිලා. ඒ විදිහට නවත්තන්න සමාගේ ක්‍රියාකාරීත්වය අවදි කරන්න ඕන. ඒකට ඒ අයෝනිසෝ මනසිකාරය නිසයි අර වරද වෙන්නේ. ඒක මුල් තැන හොයන්නේ ඉතින්. ඒක නිසා මේක නිසිමකට එන්න යෝනිසෝ මනසිකාරයෙන් ඕන. ඊළඟට තවත් එකක් පෙන්නනවා අර ගියේ පාර කිව්වා වැරදි මාර්ග වැරදි ක්‍රම වලට තමන්ගේ ජීවිතේ වැටීම. දැන් අපි කියමු මේ දැන් මේ දර්ශනය මේක සාමාන්‍ය ජීවිතය පිළිබඳව සම්පූර්ණ විවෘත දර්ශනයක් පෙන්වනවා බුදුදහමෙන්. නමුත් එක එක්කෙනා ඔවුනොවුන් තුළ පවතිනා වූ කෙලෙස් වේගවල හැටියට මේ බුදුදහම নানা ආකාරවලට පෙල්ලගෙන ඕක කරන්න ඕනේ මෙහෙමයි මේක කරන්න ඕනේ මෙහෙමයි ආදී වැරදි මාර්ග එලා ජීවිතේ එක්ක සම්බන්ධ කරගන්න. එතකොට අර නියම තැනට වැටෙන්නේ ඒ එක ක්‍රමය. ඒ වගේම සාමාන්‍ය ලෝකීය අයිතිවාසිකම් එක්ක ලෝකේ සම්බන්ධකම්පාවක් වෙනකොට නානා පැතිවලට තමාගේ ජීවිතය හරවන්න සිද්ධ වෙනවා. මේට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ පැතිවලට. අන්න ඒක. Tamanට අනර්ථකාරී වෙනවා. ඒවා ඉතින් බේරීම මේ ධර්මයේ දැනගෙනම කළ යුත්තක්. ධර්මයේ මේ මේ වග දැනගෙනම දැනගත්තත් මදි. එයාට ඒ ගැන සිතන්න ශක්තිය තියෙනවා. සිතන්න ශක්තිය නැති මිනිහට ඇහුවා හින්ගියා ඉවරයි. මේක මොලේට දාලා අර කම්පියුටර් එක වගේ දාලා ඒක කරකෝ කරකෝ නිතර නිතර ගන්න ඕනේ. ඒකට කියන්නේ චින්තාමය භාවනාව. ඒක නිරන්තරයෙන්ම කරන කරන්න හිතෙන්නේ අර ඒ ශක්තිය තියෙන පුජ්‍යලට විතරයි. නැති එක ඔබ කොල්ල දැන් හරියන්නේ මෙන්න මෙහෙ නොයන්න මෙන්න මේ ආවලේ කොම මේක කොම අර හැම තැනම නඩාලා. මොකද දුවන්නේ කොහෙද? <coughs> දුකකට අත්තිකාරමක් ගන්න. අර දුවන්නේ කොහෙද? ඒත් ඒකට. ඉතින් හැම වෙලේම දුක් වලට අත්තිකාරම් ගන්නවා, ගෙන්න ගන්නවා, ඉදෝ. ඉතින් කෙඳිරි ගන්නවා, බැරි වෙනකොට ළඟ ඉන්න මිනිහට ගහනවා, නොඑක් නොඑක් ආකාර විලාස. ඒතොර අර වැරදි මාර්ග යත් මේක වැරදි මාර්ගයේ මේ නිසිමකට වැටෙන තුරු අර සියල්ලම වැරදි මාර්ග. ඉතින් ඒවා Taman තේරුම් ගන්නේ කොහොමද? ඇයි මං දුක් මේක අපිට අනිවාර්යෙන් પરම්පරාවෙන් ආйти වෙච්ච එකක්ද? ඇයි මං දුක් විඳින්නේ? නැද්ද දුක් නැතුව ඉන්න මගක් කියලා සොයන පුජ්‍යලයක් වෙන්න ඕන. ගවේෂකයෙක් වෙන්න. අන්න යාට තමයි මේවා මෙවන් ප්‍රයෝජන වෙන්නේ. ඊළඟට කිව්වා සිතේ ලීනත්වය. සමහරුන්ට තියෙනවා මොකක් හරි වැඩි වෙලාවක් කරන්න බෑ. එයා එතනම බහිනවා. ඒකට කියන්නේ අර විරිය කියන චෛතසිකය නැතිකම. ඒ කියන්නේ එතනට ඒකට වැඩ කරනවා ඔව්වක් ඔව්කොල්ල හරියන්නේ නැහැ කියලා කියවෙනවා හිතෙනවා. ඒකට වචන ටච්චි වෙනවා. ඉතින් වෙන එකකට යනවා. ඒකට කියන්නේ චිත්ත ලීනත්වය කියලා. සිතේ දුර්ලභ. යමක් එක්දන් බෝසතාණන්ගේ ජීවිතය ගත්තොත් උන්වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලැබලා අවසන් වෙලා පරීක්ෂණ සියල්ලම අවසන් වෙනකනුත් කිසි දෙයකට හැරුන්නේ ඒකමයි ඒකමයි අනිත් ගෝල බාලයන්ගේ සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී ඒ උතුමන්ගේ ජීවිත දෙස් බැලුවත් ඒකමයි දෙන ආදාන එතකොට ඒක කලී කොහොමද කිව්වොත් ඔවුන් තුල තිබුණා ඒ ක්‍රියාව කිරීමට තරම් ශක්තිය ශක්තිය නැති දුර්වල පුජ්‍යල ලෝකෙ උපදින අප්‍රමාණ. ඔය ශක්තිය නැති වෙන්නේ කොහෙද? බහුල වශයෙන්ම ඔය නොඑක් සතර අපායේදී නොඑක් නොඑක් තිරිසන් ආදී ආත්මවල ඉපදිච්ච පුජ්‍යලයා ඒ මනුස් රූපේ මිනිස් රූපේ ගත්තත් ඇදී යන්නේ අර තිරිසන් පෙරේත අසුර නේරයික කියන පැති වලටම රූපය මිනිස්කම ඒක වෙනමක් උන්ට විඳවන්න. ඉතින් අරව නිසා මේකට යොමු වෙන්න තරම් මානසික බලපෑම ඇදලා ගන්න අමාරුයි. ඒක අපිට කරන්න දෙයක් නෑ. නැත්තේ? එයා ඇගි කරගත්ත දෙයක්. මේ කරන හැටි කියනවා මිසක් කිසි කෙනෙකුට මේ කොල්ල දෙන්න බෑ. අනේ ඒ දැන් අපි මෙච්චර මේ කතා කළේ පස්සේ පවගිය තාවේ අ ගිය පවගේ වාරේ කරපු දේශනාවල් සම්පින්දනේ. ඊළඟට මේක නැති කරන්න මේක නැති වෙන්න මොකද්ද? අයෝනිසෝ මනසිකාර සත්‍යත් අර කුම්මග්ග කියන වැඩි මගේ යාමත් ඒ වගේම චේතසිලීනත්‍යත් කියන මේ කාරණා තුන නැතිකරන්න නැත්නම් ඒක පවතින්නේ මොකක් නිසාද ඒකට උදව් කරන වෙනම කෑල්ලක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මුට්ට සත්‍ය කියලා. ඒ කිව්වේ ඇත්ත නොපෙනෙනකම දැන් ඔන්න අපි ඇත්ත නොපෙනෙනකමට සාක්ෂියක් ගමු. දැන් යම් කිසි කෙනෙක් දුකක් වෙනකොට අනේ මොනවා කරන්නද අපි කරෝ పూర్වයේ කර්මනේ කියලා කියනවා. ඒ කර්මයේ ඇත්ත දැකලා නෑ යා. ඒ කර්මයේ ඒ කර්ම කියන කතාවෙන් ඇත්ත දැක්කේ නෑ මොකද? పూర్ව අප්‍රමාණ අපි කර්ම කළා. නමුත් ඒ කර්ම වල ශක්තිය විතරයි අපි ළඟදී. ශක්තිය පාවිච්චි නොකර ඉන්න එකයි. පාවිච්චි නොකළොත් මේ විපාක විඳින්නේ නෑ. මේ කර්ම විඳින්නේ නෑ. මේ දැන් කරන කර්මයේ අපි විපාක විඳින්නේ. දැන් අර අර වස්තුවක් කෙරෙහි අපි උදාහරණයක් ගත්තා ඉතින් ඒක පිළිබඳව තමන්ගේ හිත දුවලා ඒක තමන්ට අවශ්‍යයි කියන හැඟීමෙන් රිදුම් ලබන ඒ මොකද්ද? දැක්කා ඒ අවදි ඒ වේගය ආවා එයා දැනගන්න ඕන මොකද්ද මේ? දැක්ක විතරයි මේ ඕන කමක් කොහෙදලා අපේ? නෑ මට ඒවෙන් අවශ්‍ය නැහැ. ඒක මම මඩ මඩපවත් ගන්න ඕනේ. මේක ඕනේ කියන හිතයි මෙතන මට දුක් වෙලා තියෙන ඒ වස්තුව නෙවෙයි. ඒක නිසා මං ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයේ දාලා මේක නවත්තන්න. ඒක පස්සේ ලබා ගන්න එක වෙනම ප්‍රශ්නයක්. ඒ ඒ දර්ශනයේ මං දුක් විඳින්න ඕන. අන්න ඕකටයි කිව්වේ ඇත්ත කියලා. ඒ දර්ශනය ලබන්න පුළුවන්. දර්ශනයක් එක්ක දුක් විඳින්න මම බැඳිලා නැහැ. ඇත්ත ඒකයි. මට බලන්න ඕන, අහන්න ඕන මේ ඔක්කොම මං කරන්න ඕන. ඇයි මං දුක් විඳින්නේ? ඇයි මට මේ පීඩා මේ රිදුම් මොකද? මේ ඕනේ නැති කෑල්ලක් මෙතන වැඩ කරනවා. මොකද්ද? ඒක ඕනේ කියන එක. දුක් විඳින්මින් ඒක ඕන කරන්නේ නැහැ මට. සැප විඳින්මින් සම්මන් සැප විඳින්න ඕන දුක නැතු ඉන්න ඕන අවශ්‍ය නම් ඒක ලබා ගන්න ඕන නැත්නම් මම අයින් කරන්නේ. දුක් අන්න ඒකට කියන්නේ ඇත්ත දැකීම. මෙතන මේ අපිට හැම වෙලෙම වෙලා තියෙන්නේ අර ඇත්ත වැහිලා. ඇත්ත වැහුනේ කියන්නේ හැම වෙලේම හැම එක්කෙනෙක්ම කියන්නම බොරුවක්. දවන්න කෙනෙක් ඇවිල්ලා ආවල් තියෙන ඉඩමක් තියෙනවා කිව්වහම අරයට ඉතින් ගන්න ඕන වෙනවා. ඒක දැන් මේ ඉඩම ගන්න මොකටද? අරයා කියන්නේ මෙයාට සැපලබන්න ඉඩමක් අරන් දෙන්න යහලා. මෙයාගේ තියෙන සල්ලි ටික දාලා ඉඩම ගන්න සැප ලබන්නයි. දැන් දෙන්නම කරලා තියෙන්නේ සැප ලබන්න බැරි දෙයක් සැප ලබන්න පුළුවන් කියලා හිතාගෙන ඒකට හේත් වෙලා. ඉඩම් ඕනේ. සැප ලබන්න නෙවෙයි. ඉඩම් ඕනේ යමක් වගා කරලා ඔය ජීවත් වීමට යමක් සපයා ගන්න. සැප ලබන්න ඉඩමෙන් බෑ. නමුත් අරයා පෙන්වන්නේ මේ ගත්තොත් හොඳට සන්තෝෂයෙන් සැපෙන් ඉන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. අර කර්ම ශක්තිය අර එයා ළඟ තැම්පත් වෙලා තියෙන අපිට කර්මවල බලපෑම වැඩි නිසා අර විදිහේ ක්‍රියාවකට තුඩු දීමට යොමු වීමට අවදි වීමට දෙයි. අරකින් වහන. ඕකටයි කිව්වේ නේද? ක්ලේශ මාර්ග කියලා කිව්වකටයි කිව්වා. ක්ලේශ මාර්ග කියන්නේ ඕක. ඒකට අපි දැනගන්න ඕනේ අපි උදා ඉඳලා මුළු ජීවිතේම මේ හැම මහන්සියක්ම ගත්තේ. අපි පොඩි කාලේ සෙල්ලම් කළා. අපි নানা ආකාරවල කෑම වර්ග කෑවා ඉදා ඉඳලා ඉතින් නොනවත්ත කරගෙන යනවා. මොනවාද මේ ඔක්කොම කළේ? ඔක්කොම කළේ සැප විඳින්න බලාපන්. වින්ද දෙක දවසක සැප නෑ. ආල සැප විඳින්නේ නෑ. අහල සැප විඳින්නේ නෑ. අන්න ඒ හේතුව බලනකොට ඒ හේතුව බැලීම තමයි සම්පදන්. ඇයි මට මෙහෙම වෙන්නේ? එයා එයා දැනගන්න ඕන මේ ලෝක ධාතුවේ කවුරුත් මට දුක් දෙන්නේ. ඒ මම තනියෙන් දුක් විඳින එක මේ සිදුවෙන වැඩක් මේ. ඒක නිසා මම ඒක ගැන හොයලා ඒකේ සුළුමල හොයාගන්න ඕනේ කියන හැඟීම ගැනීමට කියනවා සම්පජාන. යෝනිසෝ මනස්කාරයෙන් කරන්නේ උපන් තැන ඒක පටන් ගත්ත තැන බලනවා කොයින්ද. සම්පජාඤ්ඤයෙන් කරන්නේ වැඩේ පටන් ගන්නකොටම දුක් නොවිඳින්නයි මම කරන්නේ. එතකොට ඒකට මම කාරණා හතරක් මගේ පරමාර්ථ ඉස්සරහට ගන්න ඕන මේකෙන් මං සැප දුක් විඳින්නේ නැහැ. ඒකට දුකටපත් වෙන්නේ බැඳීමෙන්, ඇලීමෙන්. ඒක නිසා ඇලෙන්නේ නැතුව මං බලන්න ඕන, ඇලෙන්නේ නැතුව මං අහන්න ඕන. ඒකට කියනවා සප්පාය සම්පජාඤ්ඤය. එතකොට අර අර අර්ථය ඉදිරියට අරන් කතා කරනකොට සාත්තක සම්පදන්. එතකොට තවත් එකක් තියෙනවා ඒක මතක නැහැ. අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ තමන්ගේ මුලාවක් නැතිව ඒ කාරණයක සම්බන්ධ වෙලාද කියලා විතර සෙවිලි. එතකොට ඒ ආකාරයෙන් වැඩ කිරීමයි මේ සම්පජඤ්ඤයටයි. යමක් එක්ක සම්බන්ධ වෙනකොටම ලැස්ති වෙන්න ඕන ඒකත් එක්ක අපි දුකක් නැතුව ඒක පාවිච්චි කරන්න. අපි එහෙම මොකුත් නැහැ. ආ පාවිච්චි වුණා, ඉතින් පාවිච්චි වුණා, සෑහෙන දුක්කින්දා ඉතින් කේන්ද්‍රීය ගායි වුණා. ඒක අර ලෑස්තියක් නැති නිසා මේ පෙන්වන්නේ ලෑස්තියක් කළා ඒකට යන දැන් මිනිහෙක් ගහ ගන්න යටත් ඒක සුදුස්සයි ලෑස්ති නෑද? නැත්නම් හොඳට මුකුටි කාලා එන්නේ. එයා දැනගත්තොත් මං යන්නේ ගහන්නයි කියලා. එයා දැනග එයා දැනගන්න ඕන ගහලා ගුටිනක ජයග්‍රහණ ලැබලා එන්න එයා ඒකට සුදුස්සු වෙලා යන්න. මේ හැම වෙලේම අපි මේ හැම එකටම අපි සුදුස්සවෙන් සුදුසුකම් ඉදිරිපත් කර ගැනීමයි සම්පජාන. ඊළඟට ඊළඟට චිත්තස්ස වික්කේපෝ ය අර ඉස්සෙල්ල වෙන්නෝ චිත්තයගේ ලීනත්වය මෙතන කියන වික්ෂේප මේ මොකද ඔය ලීනත්වය හරි වික්ෂේපය හරි දෙකම ක්ලේශ මාර්ගයේ වැඩ ඇතුළේ කාමරාග ව්‍යාපාදාදී මේ ධර්මයෝ පදින් බලපානවා නම් චිත්තස්ස වික්කේපෝ කියලා කිව්වේ දැන් ඔන්න යම් කිසි කෙනෙක් දැක්ක යාගේ හැඩරුව හොඳයි. ඉවසිල්ලක් නෑ මෙයාට කතා කරන්න. ඒ ඉවසිල්ලක් නැතිකම් නිසා මෙයාට අර කතාවට ගිය හැටි අර හංස දෙයිනුව බඳින්න ගිය මොන රට වෙච්ච වැඩේ වෙනවා. අර අරයාගේ මොකද්ද? හංසයාගේ දුවට මනමාලිය වෙලා අන්තිමට ඉතින් කුරුල්ලෝ ඔක්කන්ට වෙන්න ඉපා රජානේ. ඉන්නේ කිව්වහම ඉතින් කුරුල්ලෝ කවුරුත් ආවා. මොනරයි ඉතින් හොඳ ඉතින් දකුණු කළු සතා නිසා දුවගෙන් ඇහුව කොහොමද දුවේ කොහොමද ම තෝරන්නේ අන අරුණන් හොඳයි මොනරට මොනරට ඕක ආරංචි වුණා මේ හංසයාගේ දුව දෙන්න හැනේ මෙයාට හරි සන්තෝෂයක් ඒක රජාගේ දුවනේ සන්තෝෂ වැඩි වෙච්චහම මොනරගේ පිළ විහිදෙනවා. මේක නටන්න පටන් ගත්තා. පිළ විහිදුවා. ඉතින් රවුම කැරකනකොට පස්ස පැත්ත පේනවා. අර ගෑණි කිව්වා අනේ අම්මේ විලිලක් ගැන ටිකක් කමක් නැහැ. <laughs> මන්දල්ලේ දැනුයි අන්න එහෙමයි චිත්ත වික්ෂේප. කොහොමද? ඕනෝට වැඩි අර්මිනියට අප්‍රිය වෙන්න හැසිරීම කතා කිරීම අර වික්ෂිප්ත සිතෙන් නානා ඒවා එනවා. එයා දන්නේ හොඳ කියලාද නරක කියලාද බොරු කියවිලාද අහු වෙන බොරු කියවිලා මෙලෝ දෙයක් දන්නේ. සමහර ඒවා ඒකාසි කේලම් තිනවා. මේ මොනවද මේ හොඳ මිනිහා වෙන්න මේ අර හිත් ගන්න කරන කතාව. බැල්මත් එහෙමයි ආශ්‍යත් එහෙමයි මේ සංග්‍රහයත් එහෙමයි ඔය චිත්ත වික්ෂේපය පුජ්‍යලයාගේ සීමාව ඉක්මවල ගිහිල්ලා ඇති ඕනේ. සීමාව ඉක්මවල. ඒ සීමාව ඉක්මවල ගිය හැටියේ එයාටෙන් ලැබෙන්න තිබිච්ච සැනසෙල්ල නොලැබෙන්නේ. සමහරුන්ට සමහරු කෙනෙක් කෙරේ බැඳිය පවතිනකොට සංග්‍රහ කළ ඉවරයක් නැහැ. සංග්‍රහ විඳ විඳට එන්නේ එපා වෙලා වදයක්. යන්නේත් නැහැ ගේ පැත්ත. මොකද ගිය වෙලාව ඉඳලා රටේ නැතිව කණ්ඩායම් බද්ද හද්දා වගේ ගිය වැඩේ කරගන්න හම්බෙන්නේ. ඒ මොකද චිත්ත වික්ෂේපය කියන්නේ මොකද? ඒකේ සීමාවක් තියෙනවා. කොයි එක? අර ඒ මොකද අර කරන්නේ? කාමයාගේ වැඩිකම. අර පුජ්‍යලයාව වැඩියෙන් බඳ ගන්න කියනවා. වැඩියෙන් ආ ඒක හිතට එකඟ කරගන්න කියනවා. අර මොරටුනේත් එකයි. අන්නේ ඒ ගාන නැති වෙනකොට සම්පූර්ණයෙන්ම අර අයිතිවාසිකම් සියල්ල තමාට ලබන්න පුළුවන් සියල්ල නැති වෙනවා. එතකොට දැන් මෙතන ජාති ජරා මරණ කියන පැවැත්මක් පැවැත්මක මූල ක්‍රියාකාරීත්වයක් පිළිබඳව විස්තරයක් ඒකේ යහපත් පැත්ත අවදි කර ගැනීමට එන අවවාද මගක් පිළිවෙලක්. ඒක එක තැනකදී අද දැන් මේ අපි කතා කරන්නේ. මේ හැම තැනකදීම වෙන්නේ මොකද්ද? රාගයාගේ වැඩිකම නිසා නැත්තම් කාමයාගේ කාන්දමේ වේගය වැඩිවීම නිසා ඒක එන්නේ එන්නේ දෙගුණ තුන් ගුණ හතර ගුණ වලින් වැඩි වෙනවා. මේ ක්‍රියාකාරීත්වයෙන් කරන්නේ ඒකයි. අපි හැම වෙලේම ඒක ගැනයි අපේ සිත යොමු වෙලා තියෙන්න ඕනේ. ඒතරී ඒ සෑම ක්‍රියාවක්ම බලනකොට වර චිත්ත වික්ෂේපය කියන්නේ මොකද්ද? රාග ලෝභ මච්චරිය. රාගය කියන කාන්දමේ ක්‍රියාකාරීත්වය මච්චරිය දක්වා මොකද්ද? ඇදලා තෙරපන තැනට ජීුණු. ඇදලා තෙරපන. ඔය මච්චරිය කියන්නේ තෙරපන අවස්ථාව. තෙරපන කියන්නේ ඔය ශක්තිය වලට බෑ මෙහෙම කළා අරගෙන කොතනින් හරි කියලා තෙරපගෙන ඉන්න. නෑ. ඒක කරන්නේ වේගවත්ව ක්‍රියාව කරනවා යන්ට නොදී ඒකෙම බැඳිලා. ඒකටයි මච්චරිය. මේක වේගවත්ව කරනකොට අපේ ජීවිත වලින් ඒක පාවිච්චි වෙන්නේ දැන් වස්තුවක්. ඒවා මසුරුකම් තිබුණොත් හැම වෙලේම මේක හිතනවා ආරක්ෂා කරන නානා ඒවා එකස්සේ තියෙනවා. ඒ මච්චරිය කියන්නේ. එතකොට දැන් මේ චිත්ත වික්ෂේපය කියන අවස්ථාව ගැන හිතනකොට අපිට පේනවා මච්චරිය දක්වා වැඩ කළා ද්වේෂය දක්වා ද්වේෂයට නිවිකම් කරන ස්වરૂපයක් ඒ චිත්ත වික්ෂේපේදී පොඩි සුළු කාරණෙන් ආ ද්වේෂ ස්වરૂපෙම තියෙනවා. ඒකට අපි ඒ ක්‍රමවලින් අපි කළා තියෙන මොකද්ද? අර ජීවිතයගේ පැවැත්ම රඳවන ක්‍රියාකාරීත්වය ශක්තිය වැඩි කරනවා. ඒක ඌමනා ශක්තියක් නෙවෙයි. වැඩි ශක්තියක්. දැන් බකට ගින්දර වැඩිය දැම්මොත් රොස් වෙනවා. ඊට බඩ ගින්නේ. ඒකට දාන ගින්දර ගණනක් තියෙනවා. තැම්බිලා වතුර හිඳිලා ගානට එන්න ඒකේ ගින්දර ගණනක් තියෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිතේ චිත්තට වමනා කරන රත්ත්‍රීම් ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය ලෞකික ජීවිතේ සැනසille පවත්තන්න රාග කියන මට්ටම හරි. රාග කියන මට්ටමේ තියෙන්නේ එක්තරා සෞම්‍ය මට්ටම. ඊ රාග මට්ටම තමයි අපි ලෝභ මච්චරිය, ද්වේෂ ආදී වෙන නානාතරාපිනම් වල දක්නවා කරන්නේ. ඒ ගින්දර වැඩි වෙලා. එතකොට අපිවත් රොස් වෙනවා. රොස් වෙලා දැන් අපි ඇට්ටකුණා වෙලා. ගණ්ඩ જાතියක් නැහැ. ඒ තැනට මේ මෙවල. එතකොට ඊ ගතිය බුදුහාමුදුරු මුලින්ම පෙන්නන මේකේ ගතිය ප්‍රමාණය මෙච්චරයි. රාග මට්ටම. ඒ මොකද හැම කුසල් සිතකම රාග ගතිය තියෙනවා. ලෝභ ගතියයි නැත්තේ ද්වේෂ මොහ ආදී මච්චරිය තමයි වයින් නෑ. ඒව නෑ. ඒක මං කියන්නේ. අපි කිව්වේ රාගයේ ශක්තිය වැඩි කොන්නේ නැහැ කියන්නේ. තුනම නෙවෙයි. ඒ රාගයේ ශක්තිය වැඩි වෙච්චාම තමයි අර ජාති ජරා මරණ ගිනියම් වෙන්නේ. ජාති ජරා මරණයි ජීවිතයගේ පැවැත්ම ඒ ක්‍රියාකාරීත්වය ඒක සංවිධානය වෙන්නේ ඒක ක්‍රියාවටපත් පත් කරන්නේ රාග ద్వේෂ මෝහ කියන මේ තුනයි. එතකොට මේ රාගය තමයි අවශ්‍යම ප්‍රමාණය. නමුත් ද්වේෂය දක්වා එක නගිනවා. ඒක වෙන්නේ මෝහය නිසායි. මේ රාග ගණන මට පවත්වුවොත් අර ලෞකික ජීවිතේ මේ අපි ජීවත් වෙන කාලේ සැපෙන් සිත පවත් ගන්න. රාග ද්වේෂය දක්වා මච්චරී ලෝභ මච්චරී ආදී ද්වේෂය දක්වා ගත කරාම තමයි අර දුක් කියන පීඩන කියන අර කනස්සලු කියන தത്വයට අපි වැටෙන්නේ. ඒතකොට මේ රාග කියන தത്വයේ ජීවිතේ පවත්තන්න නම් රාගයෙන් එහාට යන්න නොදෙන්න නම් අර කියන පැවතුම් වල ප්‍රතිවිරුද්ධ පැත්ත පාවිච්චි කරන්න ඕන අර පිළිවෙලින් කියාපු ආපිව ඒ ක්‍රමයට අනුව. ඒතකොට දැන් මේ පෙන්නපු අර සත්‍ය නොපෙනීමේ කියන්නේ ඕවා ගැන කිසිත් නොදන්නවා නම් එයා ඇත්ත පේන්නේ දැන් බොහෝ දෙනා කියනවා හැම ආගමකම උගන්වන්නේ ඇත්තයි කියලා. ඒක හොඳක් උගන්වනවා කියලා. ඉතින් අපි කියන්නේ නරක උගන්වනවා. නමුත් විද්‍යාව Tamanට පාවිච්චි කළා. ඒක හරි ක්‍රමයට ගත්තොත් හරි වැරදි ක්‍රමයට ගත්තොත් හරි මෙන්න මෙහෙමයි වර්ධින්නේ හරි තැන රාදින්නේ මෙහෙමයි කියලා කිසිම ආගමක ගන්න නැහැ. ඒ විද්‍යාත්මක ක්‍රියා පද්ධතිය පිළිවෙලින් ඉගැන්වීලා ලෝතර බුදුහාමුදුරුවෝ. ඒක නිසා ඇත්තක් තියෙන එක විතරයි. අන්තිව යම් කිසි විශ්වාසයක් උඩ තමන්ගේ ජීවිතේ සීලාචාරව පවත්නවා ඒක. එතන සීලාචාරව පැවැත්ම නෙමෙයි මේ කියන්නේ. බොහොම පුබුදු වෙච්ච සිතකින් යුක්තව ජීවිතේ පාවිච්චි කරන සැපවත් අයිතිවාසිකමක් ගැන මේ කතා කරන්නේ. සීලාචාර වීමට ආගමක් ඕනේ නැහැ. එහෙන් මෙහෙන් සමාජයෙන් බැට තුන හතරක් වදිනකොට මිනිහා හොඳට සීලාචාරයි. මන් නෑනේ ඌව කරන්නේ. මොකද හොඳටම කාලා. ඒකට ආගමක් ඕනේ. මිනිහාට ආගමක් වුණා මොකද උනේ මොකටද? ජීවිතයේ පිළිබඳව ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කරුණු හොයාගන්න. මෙන්න ජීවිත ප්‍රශ්නේ මොකද්ද? කොහොමද සැප විඳින්නේ? සැප විඳින්නේ මෙහෙමයි කියන පිළිතුරු දුන්නේ බුදු පියාණන්. ඉතින් ඒක නිසා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් කාටද? ඒකට සුසුකම් ඇති පුජ්‍යලෙන්ට පමණයි. ඒ සුසුකම් මොනවාද? ජීවිතේ දුක් විඳිනවා පේන්න ඕන. දැන් බොහෝ දෙනාට ජීවිතේ දුක බව පේන්න තව තව දුකට වටෙනවා. ඒ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ තරම් අර වයන් ගහනවපව්. මේ දුකේ ඉඳගෙන තවත් මොකක් කර නරකාදියක් කරනවා ඊට වඩා ලොකු දුකකට යනවා. දැන් කෙනෙක් බැන්නයි කියලා මෙයාට කේන්ති ගියා. ඒක දුකක් බව පේන්නේ නැහැ. හරි මේ මාර්මිදියා බැන්නාම මට මේ දුකක් ආව. ඒක શબ્දයක්. ඇයි මේ දුක් ඒකට මගේ සිත වැඩ කළේ රත් වෙන විදියට. ඒක එයා දන්නේ නැහැ. එයා කරන්නේ මොකද? අර මිනිහා බැන්නේ කියලා, එතන කේන්ති ගියයි කියලා යෝගිනිකින් ගහනවා. ගහපුවාම ඇදන් ගිහලා හොඳටම දෙනවා යාට. තව දුකකට වැටිලා. ඒ මොකද නොදන්නා. මේ මුල දැනගත්තට අනේ වට ඔයින් එහා යන්නම හොඳේ නෑ. අනේ මහත්වෝ බනින්ද මම මේ ඕකෙන් මම මේක ටිකක් අඩු කරගන්නම් පුළුවන් තරම් බනින්න. ඒක නිකන් හරියට පාඩමක් ඉගෙන ගන්නවා වගේ මිනිහා ඒක අහගෙන මිනිහා කරන්න වෙන වැඩක්. මොකද්ද? මේ බැනුම අහගෙන කේන්ති නොවී ඉන්න විදියක. සමහර විට එයාට හිතේ කීයක්වත් අතටවත් දිලා තවත් බයිනවා මේක මට පුරුදු වෙන්න කියන්න හිතෙන්න පුළුවන්. ඒ මොකද මේකයගේ දැනගත්තට පස්සේ. ඒක මුළු ලෝකෙම මිනිහට ඥානවන්තයාට කාරණා තේරුම් කරන පුජ්‍යලයට මේ මුළු ලෝකෙම පාසලක්. ඔක්කොම ගුරුවරු තමන්ගේ භාර්යාව දරුමල්ලන් නෑදෑ හිතවතුන් අසල්දැසියන් ඔය සියලුම අය සියලුම දේවල් තමාගේ ගුරුවරය කරගන්නවා. මේ ඔක්කොම මට යමක් උගන්වනවා. එයින් මං හොඳ අධ්‍යාපනයක් ලැබලා මම හොඳ ඩිප්ලෝමා එකක් ගන්න. ඒක හිතාගත්ත පුද්ගලයාට මුකුත් කනස්සල් අරන් ඒ ඔක්කොම හොඳයි මම ඉන්නම්කො. තමසිකෝක බල මේ සමහර ඉන්න බලනවා. තමසිත් නේද අර බණින්. හොඳටම වීර්ය කරන උනුප්පලා අරින්න. මොකද එයා මේ ඩ්‍රාමා එකක් බලන්න හදනවා. නාට්‍යයක් බලන්න හදනවා. මොකද ගහ ගැනීමේ ජවනිකාවක්. මිනිහා අන්න ඉඳගෙන මිනිහා බලයි. මොකද ඔව්වාම තමයි තියෙන්නේ. බලන්න අර දෙන්නේ මුණත් වල වෙලා. මේ මුණදී නාවි යනවා. ඔන්න මේවා ඔක්කොම මෝඩකන් නිසා. ඒ නිසා ඒවා තේරුම් අරගත්තාම අපිට පුළුවන් අපිට ලෝතර බුදුහාමුදුරන්ට 20000 සාරයක් වැන්දත් මදි වෙනවා. මොකද මේ ඉගැන්වීම. අද බුදුහාමුදුරන්ට වැඳලා හිටන් අපි නිවන් දකින්නවත් සපවිඳින්න ලෑස්ති ඒක අන්තිම ගොම්කමක් ඒක හරියන වැඩක් නෙමෙයි. මේ විදිහේ ඉගැන්වීම් ක්‍රමයක් අපේ ජීවිතේ ලබා දුන්නේ ඒ උත්මයාට ඒ උදාර ක්‍රියාව නිසා සැලකිල්ලක් වශයෙන් ඉතින් පුළුවන් තරම් ගරු කරන්න ඒක අපේ ගුරු ගෞරවය. ඒක වෙනව වැඩක් මේක අපි පුරුදු කරන්න ඕන. හරිනේ. පුරුදු කරන්න ඕන. එතකොට මගේ දේශනාවට අයිති කොටස් එකකින් දෙකක් මම සම්පූර්ණ කළා. ඒතොර දැන් මේකෙන් පෙන්නකොට දැන් මේ වාසනාවන්ත පිරිස නිකම් නෙමෙයි මෙහාට යෝගින එන්නේ වැඩක් නැතුව නෙවෙයි කාරණයෙන් තියෙන ප්‍රයෝජනය ගන්න පුළුවන් වාසනාව තම තමන් තුළ තියෙන නිසා ඒක අපතේ නොයර ප්‍රයෝජනයක් ගැනීමටයි යෝගින එන්නේ ඒක නිසා මේ කියාපු දේශනාවල මේ කියාපු කොටස යම් කිසි දෙයක් තියෙනවා නම් අහන්න දැන් ප්‍රශ්න අහන්න ඕන පුළුවන් ආගමක් කියන්නේ ක්‍රියාවන්නේ නිමිති දවස් ප්‍රමාණය කියන්නේ කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ ලැබිච්ච ධර්මයෙන් සතුට වෙන එක. කිසිම දෙයක් ආර මෙහෙම ඕන මෙහෙම ඕන මොකද? මිම්මේ කියන්නේ දැන් උච්ච හීන මධ්‍යම කියලා දල මිම්ම තුනක් වෙනානේ. මේ හීන මිම්මයි මේ කියන්නේ. මේ තමන්ගේ සිතිවිලි වල කාමයාගේ පාවිච්චි කිරීමේ හීන මිම්ම, මධ්‍යම මිම්ම, උච්ච මිම්ම. එතකොට මධ්‍යම බිම්ම තමයි ලෝභය, උච්ච බිම්ම තමයි ද්වේෂය, ඊටාම හීන බිම්ම තමයි රාගය. රාගය නම් ඒක දැක්ක දැක්ක විතරයි. මේක ඕනම මොකක්ද? එතකොට එයා ඇහුණා ඇහුණා. අරයා අරයා තමන්ගේ අර දරුවා දරුවට කරන්න තියෙන වැඩ කළා. එයා මෙහෙම වෙන්න ඕන කියලා හිතන්නේ. ඒක පුළුවන් තරම් දුක. අන්නේ මට්ටමේ තියාගන්න පුළුවන් නම් ඒක තමයි රාගය. හ්ම් යම් කිසි කෙනෙක් යෝනිසෝමනසිකාරී කියන්නේ මේ දුක උපන්නේ කොහෙන්ද කියලා හොයාගත්තොත් ඒතර එයා යම් ඒකෙන් ඒකේ ලබන ආකාරය එයා තේරුම් ගත්තා ඊළඟට එයා ඊළඟට එයාට පාවිච්චි කරන්න වෙන්නේ සම්පජඤ්ඤය. ඒ ඒ දුක් ලැබෙන ක්‍රමය ජීවිතයට සම්බන්ධ කර නොගෙන මම මේ වැඩ කරන්නේ. අන්න කියන සම්පජඤ්ඤය. ඒකට එකක් වෙච්ච හැටි දැනගන්නවා ඊළඟට කරන හැටි දැනගන්නවා. වෙච්ච හැටි කරන හැටි. ක්‍රියාවට නගන හැටි. Tamanට අනර්ථයක් නොවෙන්න ඒ ක්‍රියාව සංවිධානය කරන හැටි. ඒකේ පරමාර්ථය සැප විඳීමයි දුකක් නැතුව ඉඳීමයි. ඒක නිසා දුක නොවිඳින්න මම වගේ බලා ගන්න ඕනේ. අන්න එතකොට සම්පූර්ණයි. ලයි දෙකේ ඉන්න ප්‍රශ්න. ඉතින් දැන් මේ පින්නක් පිළිස මේ අසාගේ